ධර්මානුශාසනාව මෙම ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මහනුවර මාපනාවතුර ශ්‍රී සම්බෝධි විහාරාධිපති රණවන ජනරජ විද්‍යාලයේ ආචාර්ය අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ නුවරඑළිය දිසාවේ සංඝනායක ශාස්ත්‍රපති පඬිතුක පූජ්‍ය ඇකිලියේ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 ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්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 චත්තාරිමානි භික්ඛවේ චක්ඛානි යේහි සමන්නාගතං දේව මනුස්සානං මහන්තං තං වේපොල්ලත්තං පාපුනන්ති භෝගීසු කතමානි චත්තාරේ පතිරූපදේශවාසෝ සම්පුරිස සංසයෝ අත්ත සම්මා පනීදී පුම්බේච කත පුඤ්ඤතා ඉමානිකෝ භික්ඛවේ චත්තාරි චක්ඛානීති හිල්ලත් මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්මාබිලාසී ධර්මකාමී සත්පුරුෂ පින්නතුනි අද දවසේත් ඔබ සූදානම් වන්නේ සත්පුරුෂ පින්නතුනි අද ඔබට මා මාතෘකා කරන්නට යෙදුනි ලෝතර බුදු පියාණන් වහන්සේ බහුල වශයෙන් ධර්ම දේශනා කිරීමේදී පාදක කරගත්ත යොදාගත්ත උපමා ස්වරූපයෙන් දේශනා කොට වදාරන්නට යෙදුනේ වටිනා සූත්‍ර දේශනාවක් චක්ක සූත්‍රය. මේ චක්ක සූත්‍රය උගන්වනවා චත්තාරිමාන බිතුවේ චක්කානි. මොකක්ද? මහණෙනි ක්‍රෝධ හතරක් තිබෙනවා. මොනවද තියෙන්නේ? ක්‍රෝධ හතරක් තිබෙනවා. ඊහි සමන්නාගතං දේව මනුස්සානං මහන්තං සංවේ කුල්ලක්තං පාපුණාති භෝගීසු ඒ චක්‍ර හතර ඒ රෝධ හතර හරි විදියට පාවිච්චි කරනවා නම් දක්කනවා නම් පද්දනවා නම් කාටද දේව මනුස්සාන මිනිසුන්ට විතරක් නෙවෙයි දෙව් මිනිසුන්ට මහත් වූ ලාභයේ පිණිස ඒ වගේම භෝග රැස් කර ගැනීම පිණිස ජීවිතේ සාර්ථක කර ගැනීම පිණිස ජීවිතයේ විපුල ඵලභාවයට පත් කර ගැනීම පිණිස ඒක හේතු වෙනවා මොනවද බුදුරජාණන් වහන්සේ මේ චක්ක සූත්‍රය උගන්වන රෝධ හතර? එනතුනි මම ඔබට මතක් කරන්නේ මේක උපමාවක් කියලා. වාහන වලට රෝධ තියෙනවා මිසක් මිනිස්සුන්ට රෝධ නැහැ. මිනිස්සුන්ට තියෙන්නේ ගමන් බිම යන්න පාද දෙකක්. එතකොට අපි දෙපා වලින් තමයි අපේ මේ සංචරණේ හැසිරීම සිද්ධ කරන්නේ. ඔබ මේ දවස්වල සංචරණ සීමා කරමින් ජීවත් වෙන කාලයක්. එතකොට මේ සංචාරය ඇවිද්ද පය දහස් රටී කියලා අතීතයේදී කිව්වා. හැබැයි දැන් ඇවිදින් නැතුව ඉන්නවා නම් තමයි ජීවිතේ පවා බේරා ගන්න පුළුවන්කම තියෙන්නේ. එවැනි වකවානුවකට මේ ලෝකේ පරිවර්තනය වෙලා තිබෙනවා. වෙනස් වෙලා තිබෙනවා. ඒ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ වෙනස් වෙන්නේ ධර්මය අකාලිකයි. ඒ අකාලික ධර්මයේ හැම කාලෙටම එක ආකාරයෙන් ප්‍රතිඵල ගෙන දෙනවා. ඒ අකාලික වූ ශ්‍රී සද්ධර්මය අපට උගන්වනවාද? ඊටාත්ම වටිනා අපි දන්න කියන උපමාවක්. ඒ කියලා කියන්නේ රෝදයක් උපමා කරගෙන ශක්තියක් යොදාගෙන බුදුරජාණන් වහන්සේ අපට වටිනා උපදේශයක් කියලා දෙනවා. ප්‍රතිරූපදේශ වාසෝ එක රෝදයක් තමා සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. සත්පුරුෂ සංසයෝ දෙවනි රෝදේ තමා යහපත් මිනිස්සු සත්පුරුෂ ආශ්‍රය කරන්ට ලැබීම. අත්ත සම්මා පණීදී තුන්වෙනි රෝධේ තමා තමාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහ කිරීම ඒකට අවශ්‍ය කරන දෑ සම්පාදනය කර ගැනීම. උබ්බේජ කත පුඤ්ඤතා හතර නිරෝධේ තමා පෙර කරන ලද පිඤ්ඤතිභාවයෙන් යුක්ත වීම. මෙන්න මේ රෝධ හතර තිබේ නම් යේයි සමන්නාගතං දේව මනුස්සානම් මෙන්න මේ රෝධ හතර තිබෙනවා නම් දෙව් මිනිසුන් මහන්තන්තංගේ කුල්ලත්තං මහත් වූද භෝග සම්පත්තියකට ළඟා වෙනවා ඒ වගේම තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නවා අපි කල්පනා කරලා බලමු පින්තුණීම නම් මේ වටිනා උපදේශයේ උපමානුසාරීව ඒක කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ක්‍රමයක් තමයි උන්වහන්සේ කාටද ධර්ම දේශනා කරන්නේ ඒ අයට ගැළපෙන උපමාවක් යොදා ගන්නවා. කොතනද ධර්ම දේශනා කරන්නේ? එතන වටා පිටාවේ පරිසරයේ මොනවද පේන්න තියෙන්නේ? ඒ දේ බුදු පියාණන් වහන්සේ උපමාවට යොදා ගන්නවා. මේ ආකාරයට ගත්තොත් සම්බුදු දහම පුරාවටම අපේ පින්තුනි මිනිස් වර්ගයාට මේ ශ්‍රී සද්ධර්මයේ ගාම්භීර සහිත වූ මේ ශ්‍රී සද්ධර්මයේ මනාව පහදවා ගන්නට නැත්නම් අවබෝධ කර ගන්නට පැහැදිලිව තේරුම් ගන්න. බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත්ත මේ ධර්මයේ සරලව පඬිතයන්ටත් ඒ වගේම සාමාන්‍ය ජනතාවටත් තේරෙන ආකාරයට දේශනා කිරීමට යොදාගත්ත වැදගත්ම දේ තමයි උපමාව. ඒක බුදුරජාණන් වහන්සේ ජලය උපමා කරගෙන තිබෙනවා. ගින්දර උපමා කරගෙන තිබෙනවා. ගහකොළ, වනසිව්පාවුන්, ඉරහඳ තාරක මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේගේ උපමාවට භාජනය වුණා. ඒ විදිහට ගත්තොත් එහෙම මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත සද්ධර්මයේ අපිට අවශෝෂණය කරගන්නේ එනත්නම් අපේ මනසට ගන්නේ දරාගන්නේ අපිව තේරුම් ගන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන අපට සමීප උපමාවන් තුලින් උදාහරණයක් කියනවනේ මේ චක්ක සූත්‍රයේ රෝදයක් උපමා කරලා තියෙනවා. එතකොට රෝදේ කියන දේ අපේ ජීවිතයට අපිට ආගන්තුක නෑ. රෝද සහිත රථ වාහන අපි නිතර දෙවිලි දැකලා තිබෙනවා. ඒකේ ගමන් කරලා තිබෙනවා. මේ බණ අහන ඇත්තන්ට රෝද තුනේ වාහන, රෝද දෙකේ වාහන, රෝද හතරේ වාහන තිබෙනවා. රෝදේ නැත්තම් චක්‍රය මූලික කරගෙන බුද්ධ දේශනාවන් රාශියක් තිබෙනවා. චක්ක සූත්‍රේ, චක්ක පිරිත බහුතරයක් දෙන නැත්නම් බොහෝ දෙනෙක් ඔය ඇත්තෝ වැඩිම දන්නේ කුමක්ද? ධම්ම චක්ක පවත්තන සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම දේශනාවත් රෝදයක් උපමා කරලා දේශනා කළා කියනවා. එනම් චක්‍රය තමයි ඒ ධම්සප්පවතුම් සූත්‍ර දේශනාව සඳහන් වෙලා තිබෙන හැම තැනකම චක්‍රය තමයි සංකේතය කරලා තිබෙන්නේ. රෝදය. ඒ පිළිබඳ විවිධ ਵਿਚාර මත තිබෙනවා. මේ රෝදේ සඳහා රෝදේ කොයි වගේ වෙන්නට ඕනද? ඒ වලල්ල ඇතුලේ ගරාදි ටික තියෙන්න ඕනද? ඒන් පිටට යන්නට ඒ අනේක නොගැලපෙනවාද, ගැලපෙනවාද ආදී විවිධ මත තියෙනවා. ඔබ කියවලා ඇති විවිධ ਵਿਚාරකයන් විශේෂයෙන්ම පුරාවිද්‍යාඥයන්, විද්‍යාඥයින්, එවැගේම බුද්ධිමත් ස්වාමීන් වහන්සේලා නිවැරදි ධර්ම චක්‍රයේ කොයි වගේද කියලා සනාථ කරලා තියෙනවා. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිශ්චිතවම මේ බෞද්ධ ජනතාවට බෞද්ධ කොඩිය කොයි වගේද? ජාතික කොඩිය කොයි වගේද? නිවර්දි ධර්ම චක්‍රේ කොයි වගේද? විශේෂයෙන්ම දහම් පාසල් ගුරුවරුන්ට දහම් පාසල් දරුවන්ටත් මේ නිවර්දි ධර්ම චක්‍රයේ හඳුන්වා දීමේ වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ සඳහා පොතට පතට ඒ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. එහෙමනම් ඒ ධර්ම චක්‍රයේ තමා බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාවයි. මුල් කාලයේදී බුද්ධ ප්‍රතිමාව වෙනුවට තිබුණේ ධර්ම tattwe. දැන් ලෝකයේට සංකේත භාවිතා කරන්න ඕන වෙච්ච වෙලාවෙන් බුදුදහම සංකේතවත් කරන්නේ ධර්ම tattwe. තවත් සංකේත ගණනාවක් තිබෙනවා. ඒ අතරින් වඩාත් වැදගත් වෙනවා ධර්ම tattwe. බෞතරයක් දෙනා භාවිතා කරන්නේ ඒ මේ ධර්ම tattwe බුදුරජාණන් වහන්සේ වෙනුවට. ධර්මයේ වෙනුවට. බෞද්ධයා නැත්නම් බෞද්ධ සංකේතයේ විදිහට. එතකොට මේ චක්‍රය මේ රෝදේ මෙන්න මේ ආකාරයට යොදා උපමාවට යොදාගෙන චක්ක සූත්‍රය අපිට දේශනා කරලා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ උපමා දේශනාවන් වලින් එකක්. අපේ ශ්‍රද්ධාවන්ත පින්තුන් මේ උපමා දේශනාවට අමතරව තවත් බොහෝ දේශනා අහලා ඇති. විශේෂයෙන්ම ඇත්ත දන්නවා කසී බාරද්වාජ සූත්‍රයේ තම අපට උපමා භාවිතයෙන් බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව ධර්මයක් දේශනා කරලා තියෙන වගේ අපට හඳුනා ගන්න තියෙනවා. කසීවාරද්වාජ බමුණාට බුදුරජාණන් වහන්සේ හමු වෙච්ච අවස්ථාවේදී මේ දෙදෙනා අතර පෙල්යායකදී, කෙත්යායකදී, කුඹුරකදී මේ දෙදෙනා අතර ගොවිතැන පිළිබඳ අපූර්ව සංවාදයක් නැත්නම් සංවාදයක යෙදෙනවා. ඒ තැනදී බුදුරජාණන් වහන්සේ ගොවියා නැත්නම් කසී භාරද්වාජ බමුණා කරන්නේ මොනවද කියලා අහනකොට එයා කුඹුරු සකස් කරලා සීසාලා වපුරලා ජීවත් වෙන හැටි කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී පැවිද්දෙක් විදිහට නැත්නම් ආගමික නායකයෙක් විදිහට අර අන්‍යාගමික බමුණාට හඳුන්වා දෙනවා තමන් වහන්සේ කුඹුර සකස් කරලා වපුරලා අස්වැන්න අරගෙන ආහාර සකස් කරගෙන ජීවත් වෙනවායි කියලා. මේ විදිහට ගොවිතැන් කරන බව පේන මඩගාගෙන කුඹුර ඉන්නේ එක්කෙනයි නියර ඉන්නේ එක්කෙනයි දෙන්න අතර. හරි අපූර්ව සංවාදයක් හදෙනවා. මේ සංවාදයේ කතිය බාරද්ද සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ සංවාදය අපිට පේනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේට කුෂි කර්මාන්තය පිළිබඳ ගොවිතැන පිළිබඳ තිබුණා වූ අවබෝධයේ කතරම්ද යන්නේ දැන් කසී භාරද්වාජ බමුණා බුදුරජාණන් වහන්සේ අතර වෙච්ච සංවාදයේදී මෙන්න මෙහෙම බොහොම ජනප්‍රිය ඒ සූත්‍රයේ සඳහන් වෙනවා සද්දා බීජං තපෝ උට්ටි පඤ්ඤා මේ යුග නංගලං කිරි ඊසා මනෝ උට්ටි සති මේ පාල පාචන මේ ගාථාව පුරාවටම උපමා රාශියක් තමයි පෙන්වන්න කරන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසනයේ ගොවිතැනට උපමා කරලා පෙන්වනවා තමන්ගේ ශාසනික වැඩපිළිවෙල නැත්නම් මේ නිර්වාණ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ ලෝකයාට හඳුන්වා දෙන මේ නිවන් මඟ ශාසනයේ ශාසනික ක්‍රියාව හරි අපූර්වවට පෙන්වලා දෙන තැනක් තමයි මේ සද්දා බීජං තපෝ උක්ති. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ගොවිතැනිද භාවිතා කරන විතර වී කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ශ්‍රද්ධාව කියලා උගන්වනවා. ගොවිතැනට කසී බාරද්වාජ පාවිච්චි කරන මේ වැස්ස නැත්නම් වැසි ජලය බුදුරජාණන් වහන්සේ සීලේ විදිහට උපමා කරනවා. සතිය බාරද්වාජය තුළු ගොවියෝ මේ ගොවිතැන් කටයුතු සඳහා භාවිතා කරන ඊට පස්සේ හම්බගෙන නඟුල, වියගහ, කෙවිත මේ සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ උපමාව දක්වනවා. විදර්ශනාව සහ කාම රාගයේ මේ වගේ දේවල් දුරු කර ගැනීම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ශාසනික කෙතේ වියගහ නඟුල ආකාරයට ගොවියා ගොවිතැන් කරනකොට පාවිච්චි කරනවා වාගේ බුදුරජාණන් වහන්සේ මේ නිවන් මාර්ගයේ පසක් කර ගැනීම සඳහා සමන් වහන්සේගේ ඉෂිකාරයන් සඳහා මේ නිර්වාණ කාර්යයන් සඳහා ඒ විදිහට ඒ ඒ උපකරණ භාවිතා කරනවා කියලා. ඒ වගේම ලැජ්ජාව කියන එක නගුලිස විදිහටත් ඒ වගේම සීය සීවැල හා කෙවිත විදිහටත් බුදුරජාණන් වහන්සේ උපමා පෙන්වමින් මෙන්න කසී බාරද්වාජ බමුණාට තමන්ගේ කාර්යය හරි අපූර්වවට පෙන්වනවා. මේ වෙල්යායක කෙත්යායක කුඹුරක ඉන්න කෙනෙකුට ඈත තියෙන වනාන්තරයක් උපමාවට ගන්නවට වැඩිය ඒ ළඟම තිබෙන මඬසහිත කුඹුරසා ඒ කුඹුරේ කරන කාර්යයට අදාළ උපකරණ සමූහයේ බුදුරජාණන් වහන්සේ ගැඹුරු ධර්මයක් මේ තම ශ්‍රාවකයාට අවබෝධ කරලා දෙන්නට උපයෝගී කරගත් අවස්ථාවක් තමයි පින්තුනේ අවස්ථාව. එහෙමනම් අපි දැන් චක්‍රය දෙකට හැරෙමු. රෝධේ බුදුරජාණන් වහන්සේ යොදාගත්තා. මම මුලින්මත් මතක් කළා ධම්මචක්කම් පවත්තිතං කියලා. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම චක්‍රය පවත්වනවා කියලා තමන්ගේ මංගල ධර්ම දේශනාවේදී යොදලා තිබෙනවා. මංගල ධර්ම දේශනාවේදී තමන් වහන්සේ මේ ධර්ම චක්‍රය පවත්වනවා කියලා. නැත්නම් මේ රෝධේ සංසාර චක්‍රේ භව චක්‍රේ මේ හැමතැනටම මේ රෝදේ යොදලා තියෙනවා. නිසා අපි මේ සැරිසරන්නේ කැරකෙන ලෝකෙක. මේ සංසාර චක්‍රයේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන නිසා මේක භව චක්‍රයක් විදිහට පෙන්වලා තියෙනවා. එතකොට මේ භව චක්‍රයේ ජීවත් වන අපි මේ චක්ක සූත්‍රයෙන් උගන්වන වටිනා උපදේශ වලට අනුව කටයුතු කරනවා නම් දේව මනුස්සානම් දෙව් මිනිසුන්ට ඉතාමත්ම ජීවුණු ජීවිතයකට මඟ පාදා ගන්නට ඒ ගොඩාක් වැදගත් වෙනවා. එතකොට පින්නතුනි මම ඔබට මුලින්ම මතක් කළා අපේ පින්නතුන්ට මේ රෝධ හතර කුමක්ද කියලා. පළවෙනි රෝධය තමයි පතිරූප දේශ වාසෝ. මේ උපදේශයත් අපේ පින්නතුන් වැඩි දෙනෙක් ඉතාමත්ම හොඳින් අහලා තියෙන දෙයක්. ප්‍රතිරූප දේශ වාසෝච කියලා කියන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කරනවා කියන එක. එහෙනම් මහත්තන්තං වේපුල්ලත්තං මහත් වූ විපුල භාවයට පත් කර ගැනීම සඳහා තමන්ගේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයෙන් අතිසාර්ථකත්වයට පියමැනීම සඳහා හැම කෙනාටම මෙන්න මේ කියන කාරණා ගොඩාක් වැදගත් වෙනවා. පින්නතුනි අපි හැම කෙනාම ජීවත් වෙන්නේ හොඳ පරිසරයක හොඳ ප්‍රදේශයක ජීවත් වෙන්න තමයි මහන්සි ගන්න. ප්‍රදේශයක් හොඳ වෙන්නේ කොහොමද? ඔබ කල්පනා කරනවා මූලික පහසුකම් තිබුණොත් ඒ ප්‍රදේශය හොඳයි කියනවා. හැබැයි හැම කෙනාම එහෙම කල්පනා කරන්නේ නැහැ. කෙනෙක් කල්පනා කරන්නේ නගරයට ආසන්න ප්‍රදේශය තමයි හොඳම ප්‍රදේශය කියලා. තව කෙනෙක් කල්පනා කරන්නේ නැහැ. මේ කරදරකාරී නාගරික වටා පිටාවෙන් මිදලා නිෂ්කලංක ඈත ප්‍රදේශයකට ගිහිල්ලා ගැමි ප්‍රදේශයකට යන එක තමයි කෙනෙක් කල්පනා කරන්නේ. එතකොට අපිට පේනවා Taman ජීවත් වෙන්න තෝරගන්න ප්‍රදේශයේ පිළිබඳ විවිධ අදහස් මත තියෙනවා. තවත් කෙනෙක් මෙහෙම කල්පනා කරනවා. Tamanගේ රැකියාවට යන්න පහසු තැනද? දරුවන් පාසලට යවා ගන්න පහසු තැනද? එහෙම නැත්නම් Tamanගේ වෘත්තිය Taman රාජ්‍ය සේවයේ දෙනවා නම් ඒකට අදාළව හෝ කෘෂිකර්මයට අදාළව නම් ඒ ගොවි බිමකට ආසල් ආසන්න ප්‍රදේශයකද? Tamanගේ නිත්‍ය වාසස්ථානයේ බවට පත් කරගන්න. ඒ පිළිබඳ අපේ සාමාන්‍ය විවහාරයේ තියෙන විශ්වාසයන් සහ මතයන්. හැබැයි බුදුරජාණන් වහන්සේ සුදුසු ප්‍රදේශය කියලා දේශනා කරන්නේ ඊටත් වැඩිය අර්ථයක් තියෙන දෙයක්. එතකොට අපිට පින්නතුනි සුදුසු ප්‍රදේශයක වාසය කරනකොට ලෞකික අවශ්‍යතා පමණක් සම්පූර්ණ කර ගැනීම සම්පූර්ණ ජීවිතයක් විදිහට සලකන්න බෑ. ලෞකික අවශ්‍යතාවෙන් කියලා කියන්නේ අර මම මුලින් කියපු ආකාරයේ සියල්ල ਸਰව සම්පූර්ණ වෙච්ච තැනක විතරද ප්‍රතිරූප දේශයක් කියලා කියන්නේ. නැහැ. හැම කෙනාම පිළිගන්නවා. සමහර කෙනෙක් කල්පනා කරනවා මට මේ ළඟදී දන්න කෙනෙක් කිව්වා අලුතෙන් පන්සලක් ආරම්භ කළ දෙන ඒ පළාතේ ගොඩාක් ගෙවල් හදලා තිබුණේ නේ අලුත් නිවාස යෝජනා ක්‍රමයක් තිබෙන්නේ. ඒ ප්‍රදේශයේ කිලෝමීටර් 7කට 8කට මෙහා පන්සලක් නැහැ. හැබැයි ඒ අලුත් ගම් පළාතක අලුත් ප්‍රදේශයක මොන ස්වාමින්වහන්සේ නම පන්සලක් පුංචුවට හදලා ඒ පන්සලේ ගොඩනැගිලි පුංචි උනාට ඒ විහාරස්ථානයේ සංවිධානය කරන්නා වූ සැලසුම් කරන්නා වූ වැඩසටහන් තුළ විශාල ජනතාවකට ප්‍රයෝජනවත් වෙන වැඩසටහන් සංවිධානය වෙනවා. විශේෂයෙන්ම ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් සංවිධානය වෙනවා. එතකොට ගොඩනැගිලි වලින් පුංචි උනත් අර විහාරස්ථාන කරන කාර්යයන් දෙස බලලා වැඩි දෙනෙක් කල්පනා කළාලු මගේ හිත මිතුරා කියනවා ඒ ආසන්නයේ තියෙන ඉඩම් වලට කොටස් කරලා විකුණනේ ඉඩම් ස්ථානයක් ආන් ඒ භූමියේ අර විහාරස්ථානයේ කරන වැඩසටහන් නිසා විහාරස්ථානයේට ආසන්න ඉඩම් කැබිලි කියන මිලකට ගන්නට ඒ පින්නතුන් වැඩි පිරිසක් උනන්දු වෙලා තිබෙනවා. අන්තිමේදී ඒ සාර්ථක වැඩසටහන් කරන විහාරස්ථානය වටා ඉතාමත් මේ ඉක්මනින් මේ අර ඉඩම් පට්ටි විකුණනවා. එතකොට මේ කෙනෙක් කල්පනා කරනවා මේ වැඩසටහන් වලට Tamanට පහසුවෙන් යන්න පුළුවන් තැනක් නම් ආන් එතන Tamanගේ මේ සසර ගමන කෙටි කරගන්නට ලෞකික අවස්ථිතාවෙන් සපුරා ගන්නවා වගේම ආධ්‍යාත්මික ජීවිතයට ඕන කරන වටාපිටාවක් සම්පූර්ණ වෙච්ච තැනත් Taman තෝ නිත්‍ය වාසස්ථානයේ බවට තෝරගන්න ඕන කියනවා. ඒක එහෙම කල්පනා කරලා ඒ අය අර වැඩසටහන් වලට පහසුවෙන් එකතු වෙන්නට හිතාගෙන අර තැන තෝරාගෙන තිබෙනවා. අන්න එහෙම හිතලා බැලුවොත් එහෙම පින්තුනි අපි මේ පතිරූප දේශය කියන්නේ ඉතාමත්ම හොඳ තැනක් වෙන්න ඕන. ඒ සඳහා අපට එක දවසින් මේ හොඳ තැන තීරණය කරන්නට බෑ. අපි පළමුවෙන්ම තෝරාගන්නේ මූලික අවශ්‍යතාවයන්. මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙච්ච තැන ඊට පස්සේ අපේ සමාජයේ සහ අර කියන යහපත් වූ අදහස් යහපත් වූ පුද්ගලයන් අන්න ඒ වගේ සියල්ලකින් සම්පූර්ණ වෙච්ච භූමියක් අපි සකස් කරගන්නවා. අන්න එතන හැමදාමත් අපේ ජීවිතේ පවත්වාගෙන යන්නට වටිනවා. අපේ බුදුදහම තුළ අපට පින්නතුනි මේ ප්‍රතිරූප දේශය තෝරා ගැනීමේදී මොනවද අපි කල්පනා කළ යුත්තේ? සමහරට මේ සමාජයේ හැම තැනකම අපිට හොඳ තැන් හොයාගන්න පුළුවන්. ඒ වගේම සමාජයේ හොඳ පුද්ගලයෝ තෝරාගෙන අපි අපට සුදුසු ප්‍රදේශයේ තෝරා ගන්නවාද? පුද්ගලය හොඳ තැන් එහෙම තියනවාද නැද්ද ආදී දේ කල්පනා කළාම අපේ බුදුදහමේ නැත්නම් බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ එක්තරා තෙරුන් වහන්සේ කෙනෙක්ගේ කතාව මට මතක් වෙනවා සුණාපරන්ත වාසී පුන්න තෙරුන් වහන්සේගේ කතාව. සුණාපරන්තය කියලා කියන්නේ පුන්න තෙරුන් වහන්සේ තෝරාගත්ත ප්‍රදේශය. ඒ නිසා තමයි උන්වහන්සේ තෝරාගත්ත ප්‍රදේශය සුවිශේෂයි. ඒන් මේ සුණාපරන්තේ බොහොම භයානක ප්‍රදේශයක්. හැබැයි උන්වහන්සේ තෝරාගෙන ඒ භයානක ප්‍රදේශයේ සුකනම්මේ යහපත් වූ සත්පුරුෂයන්ගෙන් ගහන වූ ප්‍රදේශයක් බවට පත් කරපු නිසා අද පුන්නහාමුදුරන්ගේ නම කියනකොට සුණාපරන්තේ කියවෙන තරමටම බෞද්ධ ලෝකයාට එතරම්ම මේ වටිනා පාඩමක් බවට පත් වෙලා තිබෙනවා. මේ පුන්නතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන කමඨං ලබාගෙන බවුන් වඩන්න භාවනා කරන්න තෝරා ගන්නවා සුණාපරන්තේ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සමග කෙරෙන සාකච්ඡාව පින්නතුනි මේ බෞද්ධ සාහිත්‍ය අපූර්ව සාකච්ඡාවක් බවට පත් වෙලා තිබෙනවා. ඇයි මේ සාකච්ඡාව අපූර්ව වෙන්නේ? මේ සාකච්ඡාව තුළ තියෙනවා පින්නතුනි ප්‍රතිරූප දේශයක්. සුදුසු ප්‍රදේශයක් ගැන සැලසුම් කරන මාන බලන සිහිනමවන අපි කාටත් හොඳ දෙයක් උගන්වනවා. ඒ නිසා මේ සාකච්ඡාව පුණ්ණහාමුදුරුවෝයි බුදුහාමුදුරුවෝයි කරන සාකච්ඡාව හරි වටිනවා. මෙන්න මෙහිමයි මේ සාකච්ඡාව යන්නේ. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගෙන් කමඨහන් අරගෙන මට හොඳ ප්‍රදේශයකට යන්න කමඨහන් දෙන්න කියලා ඉල්ලීමක් කළා. බුදුරජාණන් වහන්සේ පුන්න හාමුදුරන්ගෙන් අහනවා පුන්න මගෙන් කමඨහන් අරගෙන ඔබ කොයි ප්‍රදේශයටද යන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ මම සුණාපරන්ත ප්‍රදේශයට යන්න තීරණය කළා. පුන්න ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු ඔබට කරදර කළොත් පුණ්ණාමඳුර කියනවා භාග්‍යතුන් වහන්සේ ඒ පලාතේ ඉන්න මිනිස්සු මට කරදර කරාට කමක් නැහැ. මගේ කටයුතු වලට ඊට වැඩි ඒගොල්ලෝ බාධා කරන්නේ නැත්නම් මම මේ ප්‍රදේශයේ හොඳ ප්‍රදේශයක් විදිහට සලකලා ඒ මගේ කටයුතු කරගෙන යනවා. තුන, ඒ ප්‍රදේශයේ මිනිස්සු ඔබට මෙන්න මේ ආකාරයට බැන්නොත් එහෙම භාග්‍යතුන් වහන්සේ ඊයේ දොස්පරොස් කීවත් මට ශාරීරික වද දෙන්නේ නැති නිසා මම මේ ප්‍රදේශය හොඳ ප්‍රදේශයක් කියනවා. පොන්න ඒ ප්‍රදේශයේ ඉන්න අය දඬු මුගුරු අරගෙන ඔබට ශාරීරික පාඩන පීඩන බාධා එහෙම කළොත් එහෙම ඔබට ඔබේ ජීවිතේ පවත්වාගෙන යන්න බෑ නේද? භාග්‍යවතුන් වහන්සේ ඒ පළාතේ ඉන්න මිනිස්සු දඬු මුගුරු අරගෙන පහර දුන්නත් ඒ වගේ වලින් කරදර කළා මගේ ජීවිතේට හානියක් කරන්නේ නැති නිසා මම ඒ ප්‍රදේශය තෝරා ගන්නවා. මේ ආකාරයට සරල බාධාවේ ඉඳලා ජීවිත හානිය දක්වාම සිද්ධ වෙයි කියලා හිතන දේවල් බුදුරජාණන් වහන්සේ පුණහාඳුරන්ට මතක් කරනවා පින්නතුනි. ඒ මතක් කරන හැම මොහොතකම පුණහාඳුරන් වහන්සේ ඊට වඩා භයානක දෙයක් නැති නිසා මම මේ ප්‍රදේශය තෝරා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේට සැලකර සිටිනවා. බුදුරජාණන් වහන්සේ පුදුමයටපත් වෙනවා ප්‍රශංසා කරනවා "කුණ ඔබ ඊ타මත් සංවරයි. ඊතා මැනවි ඊතා මැනවි. ඔබට හොඳම ප්‍රදේශයේ තමා සුණා පරන්තේ. ඒ නිසා ඔබ තෝරගත්ත ප්‍රදේශයටම වඩින්න. ඒ ඔබටත් ඒ ප්‍රදේශ වාසීන්ටත් විශාල සාහනයක් ඔබ නිසා සිද්ධ වෙනවා කියලා තමන් වහන්සේගේ ශ්‍රාවකයන් දියුණු වෙලා තියෙන తත්වේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ උත්තරීතර භාවය ගැන ඉතාමත්ම වටිනා ප්‍රශංසාවක් කරන බුදුරජාණන් වහන්සේ. මේ සාකච්ඡාව බෞද්ධ සාහිත්‍යයේ තියෙන පිණුතුනේ වටිනාම සාකච්ඡාවක් විදිහටයි. මේ සාකච්ඡාවේ තියෙන වටිනාකම ප්‍රතිරූප දේශයක් ගැන සිනමවන අපට ඉවසීම කෙතරම්නම් හොඳ ගුණයක්ද කියන පාඩම උගන්වනවා. අපි දන්නවා මේ බණහන පින්නතුන් ජීවත් වෙන සමහර නාගරික වටපිටාවක වෙන්නට පුළුවන්. ඒ වගේම ගැමි ප්‍රදේශයක වෙන්නට පුළුවන්. අතීතයේදී අපි ජීවත් වෙන්න තෝරාගත්ත දියුණු රටවල් වලට වෙලා තියෙන දේ. ඒ වගේම අතීතයේදී අපි තෝරාගත නාගරික පසුබිම් වලට අද සිද්ධ වෙලා තියෙන දේවල් හිතලා බැලුවොත් පින්නතුනි කාලයෙන් කාලයේ වටිනාකම් කියන දේවල් වෙනස් වෙන ස්වරූපයක් අපි තේරුම් ගන්නට ඕන. වටිනාකම් වලට කාලයෙන් කාලයට ඒ ඇති ලබා දීලා තිබෙන වටිනාකම් මොනවද කියලා මේ කතාව හරියට වටිනවා පින්නතුනේ. පින්නතුනේ ලෝකයේ අතීතයේදී දියුණු රටවල් නැත්නම් අපිට වාසස්ථානයේ සුදුසු රටවල් තිබුණා. ආද වෙනකොට ඒ සුදුසුයි කියලා හිතාගෙන වාසස්ථානයට ගියපු අය ඒ තමන්ගේ ප්‍රතිරූප දේශයේ ඒ ප්‍රදේශයේ තමන් සුදුසුයි කියලා තෝරාගත්ත ප්‍රදේශයේ මානසින් විතරක් නෙවෙයි වාසස්ථාන වලින් උත් අයින් කරගෙන හමාරයි. මෙන්න කාලෙන් කාලේ වෙනස් වෙන ආකාරයේ ඒ නිසා මේ ප්‍රදේශයේ සුදුසුයි කියලා තීරණය කිරීමේදී භෞතික සූදානම් විතරක් ගැලපෙන්නේ නැහැ. අපිට ජීවත් වෙන්නට සිද්ධ වෙනවා හැම දෙයකින්ම සමන්විත පරිසරයක ඒ පරිසරයේ ජීවත් වෙනකොට අෂ්ට ලෝක ධර්මයන් ගැන අවබෝධයකින් ඒ කියලා කියන්නේ මේ ලෝක ධර්මතාවය තුළ හැම තැනකම යහපත් අයහපත් හැම දෙයකින්ම සංකලනයක් තමා තිබෙන්නේ කියන කාරණාව අපි හිතර ගන්නට ඕන. එහෙම ඉතර ගත්තයින් පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ චක්ක සූත්‍රය උගන්වනවා. අපි හැම කෙනාගේම මෙලෝ ජීවිතයේ හොඳින් පවත්වාගෙන යන්නට මේ දරන්න පුළුවන් ඉතාමත්ම උසස් ආකල්පය තමන් තෝරගන්න බලාපොරොත්තු වන ප්‍රතිරූප නැත්නම් සදේශයේ සුදුසු වන්නේ භෞතික දේවල් වලින් විතරක් නෙවෙයි අර කියන හැම දෙයකටම මූණ දෙන්නට පුළුවන් කෙනෙක් ගියොත් එම ඒ තැන මොන අඩුපාඩුකම් තිබුණත් නරක නපුරු මිනිසුන්ගෙන් ගහන තැනක් වුණත් Tamanට ඒක සුදුසු ප්‍රදේශයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ සඳහා පුද්ගලයා සතු විය යුතු ඊ타මත්ම උසස් ලක්ෂණයක් අපි තමන්ගේ පෞෂයට ජීවිතයට එකතු කරගන්නට ඕන. ඒක තමයි වැදගත් වෙන්නේ. ආන් ඒ කාරණාව ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ සුදුසු ප්‍රදේශයකට යන පුද්ගලයා තෝරා බේරා ගත යුතු දෙවෙනි රෝදයක් ගැන අපට උගන්වනවා. ඒ තමා ශක්ත සූත්‍රය උගන්වනවා සත්පුරිසෝ සත්පුරුෂ සංසයෝ සත්පුරුෂ ආශ්‍රයක් කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒන් ඒ හොඳ මිනිස්සු ආශ්‍රය නිස්රේ කරන්න ලැබීම දෙවිනි රෝදේ ඒ සුදුසු ප්‍රදේශයකදී වෙනත් ප්‍රදේශවලදී අපි දිනු කරගත යුතු හොඳම දේ තමා ආශ්‍රය නිස්රේ කරන්නට සත්පුරුෂයන් වැඩි කර ගැනීම. බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ සූත්‍රය උගන්වනවා කතමෝච භික්ඛවේ සත්පුරුෂෝ කතමෝච භික්ඛවේ සත්පුරුෂෝ පානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කාමේශ මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමීරේ මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති මේ ආකාරයට පන්සිල් ගැන මතක් කරමින් සත්පුරුෂයෙක් අඩුම තරමේ නිති පන්සිල් රකින කෙනෙක් විදිහට අපට තෝරා ගන්න පුළුවන්. මෙන්න මේ කියන සත්පුරුෂ ගුණයේ තිබෙන කෙනෙක් බුදුරජාණන් වහන්සේ සත්පුරුෂ බුදුදහමේ සත්පුරුෂ භාවයේ පිළිබඳ දීර්ඝ විස්තර කරලා තිබෙනවා. ඒ අතරින් එක දෙයක් විතරක් මම පින්නත් ඔබට මතක් කරන්නම්. අපි නිතර උදේහවා සමාදන් වන්නා වූ පංචශීලයේ යම් තරමකට හෝ ආරක්ෂා කරන කෙනෙක් අපට තෝරා ගන්නට පුළුවන් සත්පුරුෂ ආශ්‍රයක් සඳහා අයං උච්චති සත්පුරිසෝ මෙන්න මේ කියන සත්පුරුෂ ලක්ෂණ තියෙන කෙනා යහපත් ආශ්‍රයයට සුදුසු කෙනෙක් විදිහට තෝරා ගන්න පුළුවන්. ඔබත් ඒ ගුණධර්ම වලින් පිරිපුන් කෙනෙක් බවට පත් වුණොත් ඔබ අන් අයට සත්පුරුෂයෙක් වෙනවා අන් අය තුල ඒ ගුණ ධර්මයේ තිබෙනවා නම් ඒ අය ඔබට හොඳ සත්පුරුෂයෙක් විදිහට තෝරා ගන්නට පුළුවන් වෙනවා පින්තුනි ඒ ගුණය දෙවෙනි චක්‍රය කතමානි භික්ඛවේ චක්කානි මෙන්න මේ හතර තු දෙවෙනි චක්‍රය තමා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය උගන්වන්නේ සත්පුරුෂයෙක් වෙන්න සත්පුරුෂ ආශ්‍රයක් ඔබේ ජීවිතයට එකතු කරගන්න කියන එක. තුන්වෙනි චක්‍රය මේ සූත්‍රය උගන්වනවා අත්ත සම්මා පණීදී කියලා. තමාගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු ආත්ම සංවර භාවය. ඒ කියලා කියන්නේ තමා විසින්ම හිතලා කල්පනා කරලා හැම කෙනාටම වගකීමක් තිබෙනවා තමන් দমনයේ වෙච්ච සංවර වෙච්ච නිවිච්ච කෙනෙක් බවට පත් වෙන එක. මේ සමාජය අපට දොස් කියනවා නම් අපේ කතා බහ සංවර කරගන්න කියලා, අපේ ගමන බිමන සංවර කරගන්න කියලා, ඇඳුම සංවර කරගන්න කියලා, එක දවසක් හරි අපි මේ දෝෂේ ඇහුවනම් පින්තුනි කල්පනා කරලා බලන්න මගේ ගාව අඩුවක් තියෙනවා. මං තමා තුළ දුර්වලකමක් තිබෙනවා. ඒ නිසා අන් අයගෙන් දොස් පරොස් අහන්නේ නැති වෙන්න මගේ ගමන බිමන, ඇඳුම් පැළඳුම, කතා බහ අපි සංවර කරගන්න ඕනේ. ඒ තුලින් තමාගේ විශාල සංවර්ධනයක් දියුණුවක් ඇති කරගන්නට පුළුවන් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්තන්තං වේකුල්ලත්නම් පාපුණාති භෝගීසු. ඒ සංවර භාවයේ, ඒ ආත්ම සංවර භාවයේ, ආයති සංවරයේ බුදුදහමේ උගන්වන සීලෙන් ওই සංවර භාවයේ ත්‍රිශික්ෂා වලින් උගන්වන්නේ මේ සංවර භාවයේ. මෙන්න මේ සංවර භාවයේ දියුණු කරගන්නට යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක ගොඩාක් වටිනවා සමාජයේ දියුණුවට. අපිට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ සහ කේසී කියන අස්වැයන් দমনය කරන පුද්ගලයා සමග බුදුරජාණන් වහන්සේ ඊටාම වටිනා සාකච්ඡාවක් කරනවා. බුදුරජාණන් වහන්සේ කේසීගෙන් අහනවා හේසි ඔබ මේ පලාතෙන් ප්‍රසිද්ධ අශ්වය සංවරකරණයේ කෙනෙක් කොහොමද ඔබ මේ දරුණු දරුණු අශ්වය අවශ්‍ය විදියට සංවර කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට ලැබෙන අශ්වය සනෙහි නෙපිවිනීමි පරුසේ නෙපිවිනීමි ස්නේහ පරුසේ නෙපිවිනීමි හනාමි කියලා හතර ආකාරයට මං අශ්වය සංපාලනය කරනවා කියලා මෙන්න මේ විදිහට ආදරයෙන් සෙනෙහසින් පුද්ගලෝ සංවර කරගන්න පුළුවන්. අපට හම් වෙන මිනිස්සු කොතරම් සැඩ පරුස වුණත් අපි දයාව කරුණාව මෛත්‍රිය වපුරලා ඒ ඇත් යහපත් මිනිස්සු බවට පත් කරනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී දරුවන්ද වැඩි හිටියන්ද ඒ වගේම විසමාචාරී පුද්ගලයන්ද අවශ්‍ය විටකදී සැඩ පරුස ක්‍රමයකින් අපිට සංවර කරගන්න වෙනවා. මේ බුදුදහමේ උගන්වන ඒ ඒ ඒ ක්‍රමවේදයන් ඒ ක්‍රම වලින් හා ඒ ක්‍රම දෙකෙන්ම අවසානයේදී තනෙහිනෙපි කේසි බුදුහාමුදුරන්ට ඉදිරිපත් කරනවා මම පළවෙනි ක්‍රමයක් දෙවෙනි ක්‍රමයක් තුන්වෙනි ක්‍රමයක් භාවිතා කරලා බැරි වුණොත් එimhe ඒ ආශ්‍රයා අපේ ගුරු પરම්පරාවට අපකීර්තියක් ගෙන දෙනවා විනාශ කරලා දානවා කියලා. මේ ක්‍රම හතරම බුදුරජාණන් වහන්සේ පුරුෂ ධම්මසාරති ගුණයේ විදියට යහපත් පුජ්‍යලෝ යහපත් භාවයට පත් කරගන්නට පින් අපේ පින්තුනේ බුදුරජාණන් වහන්සේ යොදාගෙන තිබෙනවා. මේ ආත්ම සංවරයේ සමාජය තුල දියුණු කරගන්න. එතකොට අපිට චක්ක සූත්‍රයෙන් දෙන තුන්වෙනි උපදේශය තමා තුන්වෙනි රෝධය තමා අපි ආත්ම සංවර භාවයක් දියුණු කර ගැනීම. එය යන යන තැන ප්‍රශංසාගෙන දෙන කාරණාවක් බවටපත් කරනවා. හතරවෙනි කාරණාවට මා එළඹෙන්නේ කාලය අපට සීමා වෙලා තිබෙන නිසා බුදුරජාණන් වහන්සේ චක්ක සූත්‍රයේ උගන්වනවා කුබ්බේච කත පුඤ්ඤතා ඊමානිකෝ බික්කවේ චත්තාරි චක්කානි මේ හතරවෙනි චක්‍රයේ කුමක්ද පෙර කරන ලද පිඤ්ඤති භාවයක් දෙවි මිනිසුන්ගේ දියුණුවට බලපාන තවත් රෝධයක් කියලා. රෝධ හතරක වාහනයක සාර්ථකත්වයේ රෝධ හතරම සමානව තියෙන්නට ඕන. එහෙමනම් මේ හතරවෙනි කාරණාවත් අපේ ජීවිතයට වැදගත් වෙන්න ඕන. පින්නතුනි අපේ ජීවිතේ හැම කෙනාගේම යම් හෝ කුසලයක් නිසා වාසනාවන්ත වෙලා තිබෙනවා. බණ දේශනා කරන මා ධර්මයේ ශ්‍රවණය කරන ඔබත් හරිම වාසනාවන්තයි. දුර්ලභංච manussත්තා. මිනිසත් භාවයේ ලබලා තිබෙන්නේ බොහොම දුර්ලභ දෙයක් විදිහටයි. ඒ දලබල තිබෙන දුර්ලභ මනුෂ්‍යාත්මයේ ඊ타ත්ම වටිනවා. ඉන්ද්‍රියන් සියල්ල සම්පූර්ණව ඒ වගේම අඩුපාඩුවක් නැතුව ලබලා තියෙන මේ මනුෂ්‍යාත්මයේ ලබලා තියෙන ඔබ ඒන් මේ මනුෂ්‍යත් භාවයේ නිවරදිව පාවිච්චි කිරීම තුළින් ඔබට සංසාරයත් වාසනාවන්ත කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සමහර අය අහපව් අපට මනුෂ්‍ය ජීවිතයක් නෑ කියන අදහසින් කටයුතු කරනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම manussත්වයේ ලැබිලා තිබෙන manussත්වයට නිගරු කරමින් ජීවත් වෙන මිනිස්සු මේ සමාජයේ නැතුවා නෙවෙයි. ඒ නිසා වාසනාවන්ත manussත්භාවයේ තව තවත් වාසනාවන්ත කරගන්නට මේ හතරවෙනි චක්‍රය නැත්නම් මේ හතරවෙනි රෝධය නිවැරදිව පෙරලීම සඳහා පාවිච්චිය සඳහා අපි කල්පනාවට ගන්න ඕන. එහෙමනම් රෝධ හතරක් උපමා කරගෙන සතයක් වගේ අපේ ජීවිතයේ හැම පැත්තකින් පින්නතිනි අපිට තිබෙන්නේ සසර ගමන ජීවන ගමන පදවාගෙන යන්නට මේ ජීවිතේ පදවාගෙන යන්නට රෝධ හතරම සම්පූර්ණ වෙන්නට ඕන. ඊටාත්ම හොඳට තියෙනවා එක රෝධයක් හරි වෙනස් වුණොත් එහෙම ඒ වාහනේ අසාර්ථකයි. ගමන යන්නට අපහසුයි. ඒ නිසා අද මේ දේශනා කරන්නට යෙදුන වටිනා සූත්‍ර දේශනාව තුලින් රෝධ හතරක් උපයෝගී කරගෙන ජීවිත සාර්ථකත්වයේ සඳහා රතේක සාර්ථකත්වයේ වගේම ජීවිත සාර්ථකත්වයේ සඳහා බුදුරජාණන් වහන්සේ චක්ක සූත්‍රය අපට දේශනා කළා. ඒ දේශනාවෙන් අපි අවබෝධ කරගත්ත සද්ධර්ම අවබෝධය තුළින් පින්වත් හැම දිනාටම මෙලෝ ජීවිතය සාර්ථක කරගෙන මේ ජීවන ගමන හොඳින් පැද යන්නට තමගේ ජීවිතයේ මේ රෝධ හතර නැත්නම් මේ උපදේශ හතර තමන්ගේ ගමන සාර්ථකත්වයේ සඳහා යොදා ගන්න හැටියට මතක් කරමින් අපේ ධර්ම දේශනාව හමාර කරනවා උතුම් සද්ධර්මලාභයේ තුලින් හැමදෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසෙන්නට මඟ පෑදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති එම ධර්මදේශනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මහනුවර මාපනාවතුර ශ්‍රී සම්බෝධි විහාරාධිපති රණවන ජනරජ විද්‍යාලයේ ආචාර්ය අමරපුර අරියවංශ සද්ධම් යුක්තික පාර්ශවයේ නුවරඑළිය දිසාවේ සංඝනායක ශාස්ත්‍රපති පඬිතුක පූජ්‍ය ඇකිරියේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ ධර්මදේශනා පැවැත්වූ දේශකයන්න් වහන්සේට අපි සියලු දෙනාම සාදුකාරයක් පවත්වා නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ප්‍රාර්ථනා කරමු. එවැගේම තව තවත් ශාසනික සේවාවන් ඉටු කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවායි කියා සාදු සාදු සාදු දායකත්ව ධර්මදේශනා සඳහා ඔබට පුළුවන් සම්බන්ධ වන්නට එවැගේම මෙම ධර්මදේශනාවන්ගේ සංයුක්ත තැටි ලබා ගැනීමට කතා කරන්න ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශය වෙත අංශ ප්‍රධානී උපාලි මාරසිංහ දුරකථන අංකය 0.71 967 3යි 962 0.71 967 3යි 962 ඔබ සැමට සම්මා සම්බුත් සරණයි රාත්‍රියට පසුවේ විනාඩි 53යි දැන් වෙලාව මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි.